සනාතිපට්ඨානිය වටින හැටි තේරුම් ගන්න ඕනේ. දැන් මේක පැත්තකින් තියලා අපි වෙදේන මොනවා කරාද? අපිට සමන්ත වැටහෙන සමන්ත අවබෝධ වෙන ධර්ම මාර්ගයේ වැටහිලා නැහැ. ඔය ක්‍රමයට Taman තේරුම් ගත්තාම Tamanටම වැටහෙන ධර්ම මාර්ගය හම්බ වෙනවා. වැඩුණ හරිය වැඩ වැඩුණ හරියට පේනවා. වලන්තව ඉතුරු වෙලා තියෙන හරිය ඉතුරු හරියට පේනවා. සම්පූර්ණ සම්පූර්ණයි කියලා පේනවා. ඒතකොට මොනවද අපි කරන්නේ? කය හැරි තේරුම් ගත්තාම මේ කය කවදාවත් සහනදායි මාර්ගයක් නෙමෙයි අසහන කාර්යත්වයේ කරා ගෙනියන්නා වූ දෙයක් හැරෙන්න මේක වෙන දෙයක් නෙමෙයි. සියුම්ව තිබුණත්, ඝනව තිබුණත්, දුර තිබුණත්, ළඟ තිබුණත්, හීනව තිබුණත්, ප්‍රනීතව තිබුණත්, අතීතයේ පහළ වෙලා තිබුණත්, දැන් ඒ වගේම දැන් තිබුණත් මතුවට හරගත්තා. මේ කියන්නා ඔක්කොම රූපස්කන්ධයට අයිති. මේ සියලුම කය රූපස්කන්ධයට අයිති. මේ රූපස්කන්ධය හරියට විග්‍රහ කරන්න ගිහින් බැලුවොත් එක ආකාරයකින් පවතින සහනයක් දෙන එකක් නෙමෙයි. අපි සහනයේ බලාපොරොත්තු වෙන ඒ පස්සේ ගියාට ඒ රූපස්කන්ධයන්ගේ කොතනකවත් හටගෙන බිඳි බිඳි යන කෑලි මිසක් අපිට කවදාවත් අල්ලගන්න වටිනා එකක් නෑ. හටගෙන බිනි බිනි යන කෑලි පොඩියක්. කොට හටගත් රූපස්කන්ධයක හටගත්තේ ඔච්චරයි. ඇහැට නොපෙනෙන තරම් ඊටාම සියුම් මේව හට ගන්නවා විදෙනවා හට ගන්නවා විදෙනවා. බිනි බිනි තිබුණු ආකාරයෙන් වෙනස් තත්ත්වයකටපත් වෙනවා. තිබුණු ආකාරය එකාකාරව හිටින්නේ නමුත් මේ පොඩි පොඩි හටගෙන බෙදෙන මේ රූප පොඩි හේතු කොටගෙන ලෝකේ ඇතිසේ පේන දේවල් විද්‍යාමානලා ටික කාලයක් දකිනවා. හරියට උපමාවක් කියනවා පෙන පිළුවක් වාගේ. දැන් වකඩක් ළඟට ගියහම අපිට පේනවා එන පෙන බූලු ඇවිදින් ඇවිදින් බිඳිලා. පුංචි පුංචි පෙන බූලු වෙලා. මේ පෙන පිළු පෙන බිඳු එකතු වෙච්ච පොදියක් පේනවා. අපි ඒකට පෙන පිළුවා කියනවා. දැන් පෙන පිළුව ඇහැට පේනවා එකක් වාගේ. හැබැයි එකක් වාගේ පෙන්ලා තිබිච්ච පෙන පිළුවේ මොනවා තිබුණේ? පුංචි පුංචි බිඳෙන පෙන බිඳු මිසක්. එකක් නෙවෙයි. ඒ පෙන පිළිවෙ ඇතුලේ මොහොතක් ගානේ බිඳෙනවා. ඊට පොඩි බිඳු හැදෙනවා. පිටින් තව බිඳු එකතු වෙනවා. ඒවත් බිඳෙනවා. ඇතුලේ තියෙන ඒවා බිඳෙනකොට පිටින් ඇවිදින් එකතු වෙනකොට අඩු වෙන පෙන පිළිවෙ අපේ ඉන්නේ නැහැ. ඒක වාගේ පෙන පිළිවෙ දිගටම තියෙනවා පේනවා. පෙන පිටුවක් උපමා කරගෙන මේ කයේ හැටි දකින්න. ඔන්න කය කියන එකේ හැටි. දුර තිබුණත් ළඟ තිබුණත් ඉස්සර තිබිච්චත් ඕ වගේ. දැන් තියෙන ඒවත් ඒ වගේ. මතුවට හටගත කය කියන්නේ පෙනපිඩුවක් ආයක. ඊ හටගන්න මායාවට අපි අහු වෙලා. ඒක මෙසේ පවතිවා මෙසේ පවතිවා කිව්වට සිද්ධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම ධර්මතාවයක් ඒකේ නෑ. නෑ කයට හිමි ධර්මතාවයක් තියෙනවා. පෙන පිටුවක් වාගේ බිඳු හටගෙන බිඳු විදි විදි යනවා. යලි යලි එකතු වෙවි හට ගන්නකොට අලුතෙන් බිඳු එකතු වෙනවා. ආපු බිඳු බිඳිලා යනවා. මේ පොදිය ඇතිසේ පේනවා. ඒ වගේ රූප බිඳු හැදෙනවා. ඒවා බිඳෙනවා. ආයි කනවා බොනවා. බාහිරින් ගන්නවා. අලුතෙන් එකතු කරනකොට බිඳෙනේ වටහ කියන්නේ එකතු කරපුවාම අඩු වෙනවා පේන්නේ නැහැ. පවතින රූපයක් හැටියට ලෝකයා හැවටෙනවා. මෙන්න කයේ හැටි. මෙන්න රූපයන්ගේ හැටි. මේ විදිහට දකින්න කියන රූපය පෙන පිළුවක් වාගේ කියලා. මෙන්න උපමාවක්. කය කියන්නේ මෙහෙම එකක් කියලා දැනගත්තා නම් කය පිළිබඳ යම් ආසාවක් තිබුණා වටිනා දෙයක් කියලා. පෙන පිළුවක් එනි කයක මොන වටිනාකමක්ද කියලා දකින්න පටන් ගන්නවා. එකපාර දකින්නේ නැහැ. ප්‍රඥාව මෝරපු තරමටයි දකින්නේ. ප්‍රඥාව නිකම් මෝරන්නේ. ඔය දැකපු ඇත්ත ගැන කයේ ස්වභාවය යලි යලි දිහි කරන්න ඕනේ. මෙන්න මේකට කියනවා කායાન වසනාව වඩනවා. කායાન වසනාව වඩන වැඩ පිළිවිල කියන්නේ ඕකයි. කය පෙන පිටුවක් වැනි හැටි බලනකොට පෙන පිටු එක එක විදිහට තියෙනවා. වක්‍රයේ පෙන පිටු කහ පාටයි. මඩ පාටයි. තව තැනකට වෙලා තියෙනවා නම් එහෙම බොර පාටයි. එහෙම නැත්නම් අලු පාටයි. ඒ වෙනපිඩු හැදෙන්න එකතුනේ මොනවද? අපදරව්වේ. ඒවට අනුකූලව ඒව හැද ගන්නවා. පාට ගන්නවා. මෙන්න මේ විදිහට කොතනක හරි පෙනපිඩුවක් හැදෙන්න අපද්‍රව්‍ය නැති දෙන පෙනපිඩු හටගන්නේ නැහැ. අපද්‍රව්‍යයක් තමයි බොඳ වෙලා බොඳ වෙලා හිටන් පෙනපිඩු හැදෙන්නේ. දැන් වතුර ටිකක් අරගෙන නිකන් කරත්තලා කරත්තලා බලනවා පෙන පිළි හැදෙනවා. හැදෙන්නේ නැහැ. සබන් ටිකක් මිශ්‍ර කරලා කරත්තලා බලනකොට හැදෙනවා. දැන් සබන් කියලා වතුරට 아무තු දෙයක් එකතු කළා. එකතු කරලා කරත්තනකොට පෙන පිළි මතු වෙනවා. පෙන පිළි මතු වෙලා පෙන පිළි කැටි වෙනවා. තනිකර පිරිසිදු ඇල් වතුර ටිකක් අරන් කරත්තලා කරත්තලා බලනවා තියනවාද පෙන පිළිවක් හැදිලා. හැදිලා නැහැ. අපද්‍රව්‍යයක් එකතු කරලා හිතන් දාලා බලපුවාම වෙන පිළුවක් හැදෙනවා. නැව වතුරට මිශ්‍ර වෙලා කැලැත්තෙන අපද්‍රව්‍ය වලින් අපද්‍රව්‍ය කැටි වෙලා තමයි පෙන පිළුව හැදෙන්නේ. එහෙනම් ඒ වගේ මනස රාගයන්ට, ද්වේෂයන්ට, මෝහයන්ට ආවිල අපද්‍රව්‍ය වලට වෙලා හිටන් ඒකෙන් හදාගත්තේ නම් තමයි කය නැමැති පෙන පිළුවේ හැදෙන්නේ. රාගයේ, ද්වේෂයේ, මෝහයේ දුරු කෙරුවට පස්සේ අර මනසට පෙන පිළුව හදන්න බැරුවා මේ කය කය නැමැති පෙන පිළුව හදන එකකින් ඉවර නම් එදාට කය ඉවරයි. අන්න කය නැති කරගන්න හැටි. රාගය නැමැති කහට, ද්වේෂය නැමැති කහට, මෝහය නැමැති කහට තියෙනකම්. රාගයේ, ද්වේෂයේ, මෝහයේ නැමැති ලාටුව තියෙනකම්. ඒකට එකතු වෙච්ච දේවල් ඇදිලා ඇවිදිලා පෙනපිඩු මතු කරන අපද්‍රව්‍ය වල පෙනපිඩු මතු කරනවා වාගේ අපද්‍රව්‍ය කොටස හදලා කය හදනවා. මෙන්න මේක තමයි කය හදන හැටි. දැන් මේ විදිහට උපමා තුලින් නිතර විමර්ශනය කරලා දකින්න ඕනේ. ඕකට කියනවා කාය අනුපස්සනාව වඩනවා. අනේ භාවනාව. එක තැනක ඉඳන් ඔය ටික කල්පනා කරන්නත් පුළුවන්. එහෙම හදාගත්ත කයක් අරගෙන මම මොනවද ආයි රාගයට කරන්නේ, ද්වේෂයට කරන්නේ, මෝහයට හිතුවිල්ල කරන්නේ. මෙබඳු වන්නා වූ කයක් හරි ලස්සනයි කියලා ඉතරම් කයට බැඳෙනවා. බැඳෙන්න බැඳෙන්න රාගයයි ද්වේෂයයි මොහයයි දියලනවා. යලි යලි ගොඩ නැගෙනවා. ගොඩ නැගෙන තාක්කල් මොකද කරන්නේ? කයක් හැදෙන්න ඕනේවා එකතු වෙනවා. එකතු වෙවි යලි යලි කයක් හදන්න හේතු යොමු කරගන්නවා. අන්න කය හා කයට හේතු මේ එකතු කිරීම දුරු කරලා දැම්මොත් මේ කය වර්ණා කරන්නේ නැතුව කයෙන් කරන හැඟුම් නැටුම් ගැයුම් වර්ණා කරන්නේ නැතුව අසාර හිස් දේවල් කියලා දකින්න දකින්න රාග නැමැති ද්වේෂ නැමැති මෝහ නැමැති ලාටුව ඉවර වෙනවා ගොඩ නගන්නේ නැහැ එහෙනම් හිත පිරිසිදු වෙන්න වෙන්න පබස්සරමි ජම්බික්ක වේ චිත්තාංකේතේ වැටෙන්න වැටෙන්න ඒ කරා යනකොට මොකද වෙන්නේ කය හදන්න හේතු නැති වෙනකොට කය නිරෝධ වෙනවා මතු කය හට ගන්න හේතු නැතුව යනවා. අන්න කය මතු හට ගත්තොත් අසහනිය එනවනම් කය හටගත්තේ නැත්නම් අසහනියෙන් මිදුණා. අසහනියෙන් මිදෙන වග මොකද්ද? කය හට ගන්න තියෙන එක දැනගෙන කය හට නොගන්න තියෙන වැඩ පිළිවෙල ගෙනින එක. අන්න මාර්ගය. කුමක් නිසා කය හට ගන්නවද? රාගදේශ මොහ මුල් කරගෙන කය හට ගන්න හේතු හැදෙනවා. කුමක් නිසා කය නැති වෙනවද? රාග දේශ මොහ යම් තැනක නැද්ද? එතන කය නැහැ. මට ඕනේ මොකද්ද? කය නිසා දුක හට ගන්නවා. කය නැති තැන දුකක් නැති නිසා දුකක් නැති කරගන්න නම් කයක් නැති කරගන්න ඕනේ. කයක් නැති තැන දුකක් නැහැ කියලා දැනගත්තාට පස්සේ අන්න දුක නිරෝධය දැක්කා. මෙසේකලෝ කය හට ගන්නවා රාග දේශ මොහ ඇසුරුකලෝ කය හට ගන්නවා රාග දේශ මොහ දුරුකලෝ කය හට ගැනීම දුරු වෙනවා. නෑ මම ඉතින් මොකද මට කරගන්න ඕනේ? කය හට ගැනීම නතර කරන එකයි මට කරගන්න ඕනේ. රාග දේශ මොහ හටගන්න එක දුරු කරගන්න නම් කයෙන් කරන රාග වැඩ මොනවද? සී කල්පනාවෙන් ඉඳලා බලනවා. කයෙන් කරන රාග වැඩ. දැනගත හැරීම පහර ගහලා අතන දාන්න. ආයි කයෙන් රාග වැඩ කරන්නේ. කයෙන් කරන දේශ වැඩ මොනවද? ඒ ඒ කරන ක්‍රියාවලිය දැකලා. දේශ වැඩ පිළිලා කරනවා නම් අතන දාන්න. කයෙන් කරන මෝඩ වැඩ මොනවද? ඒ මූල වෙන බලා ඉඳලා තීරුම් අරන් අත්හරින්න පටන් ගන්නවා. එහෙනම් මේක තමා විසින් ප්‍රායෝගිකව පුහුණු කළ යුතුක් මිස කාටවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. නේද? අනුන්ට අපි නිවන් දක්වන්න බෑ කියොන්න ඕකයි. අපේ නිවන අපි දකින්න ඕනේ. මේ මාර්ගයේ පැත්තකින් තියලා භාවනාවක් කරනවා කියලා කර්මස්ථානය කරන උදේ ඉඳන් රැය වෙනකන් ඉඳගෙන හිටියා. මේ ටික කෙරෙන්නේ නැහැ. ඒ කරන්න එපා කියනවා නෙමෙයි. ඒ කරත් කරන්නේ ওই ටිකයි. කයේ හැටි දැනගන්න ඕන. එක දෙනෙක් ඉඳලා කරන්නේ කයේ හැටි දැනගන්නේ. සීක ආවර්ජනා කරන්නේ. එදිනදා කයෙන් කරන ක්‍රියාවල් වලදී මා හැටි දැනගෙන මොකද්ද ගත්තේ? දැනගත්තේ මොකද්ද? මේ මේ දේ මේ ක්‍රියාව රාගිකයි මේ ක්‍රියාව දේශසහගතයි මේ ක්‍රියාව මෝහසහගතයි කියලා දැනගත්තා. අන්න ඒ නිසා තමයි මේ කය හටගන්නේ කියලා දැනගන්නේ. ඒ රාග දේශ මෝහ වැඩ පිළිලේ කරන ක්‍රියාව සිහිනුවණින් ඉඳලා හිටන් අත්තරින් වැලී මිදී යන තත්තර පත් කරගන්නව හරයක් නැති කායික වැඩ කරන්නේ නැහැ. හරයක් නැති ද්වේෂ සහගත වැඩ කරන්නේ නැහැ. හරයක් නැති මෝහ සහගත වැඩ කරන්නේ නැහැ කියා. අර එකතැන ඉඳලා හිටන් සිහි කළ හරයක් නැහැ කියා තේරුම් ගත එකට අනුකූලව තමන්ගේ චරිත ලක්ෂණේ හැඩගස්සා ගන්නවා ධර්මානුකූලව. මෙන්න මේක කරපු කෙනා කායानुපස්සනාව වඩන කෙනෙක්. ඕක අහකලා හිටන් කේසාලෝමා නකාදන්තා තතෝ තතෝ දන්තා නකාලෝමා කේසා කියලා උදේ නැහැල්කන් කිය කේතියත් බිම බිමම තමයි ආයි නැගින්නේ. නැගින්නේ කොහොමද? හැබැයි හරි අමාරු ඔඩු කපනවා වගේ නිවන් දකින්නේ. ආසාවේ පෙරලි පෙරලි ඉඳගෙන ආසාව නැති කරන් දඟල් එක නම් ලේසි. ගැටි ගැටි හැපි හැපි ඉඳගෙන ගහමරා ගනිමින් එක එකක ඇදපළලු හොයමින් දූෂ්‍ය වේවි ඉඳගෙන නිවන් දකින්න හදන එක තමයි අද කරන්නේ. නිවන් දකින්න මග වහගෙන ඉන්නේ. හැබැයි අමාරු එක මොකක්ද? කණ්ඩු වෙන්න එපා බං. උඹ කිව්වල පුළුවන්. ඔක මම මෙහෙම කිව්වා. ඔකේ මට මෙහෙම කිව්වා. මන්නම් ඔය දේශයෙන් අරින්නේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. එන ගහන්න ඕන අරගෙන මට කර බැරි. අර පෙන්න දෙය නැහැ. විද්‍යාචාර සම්පන්න සුගතෝ ලෝක. ආ බලන්න කර කියන්නේ. සුගතෝ ලෝකේ දුවන්තර උඩ තමසාර. ওই જાතිය භාවනා කරුවට එහෙම වැඩක් නැහැ. මේ ওই જાතිය ලක්ෂ පිරිවත් කෝටි පිරිවත් වැඩක් නැහැ. නවුර වල ගන්නට වැඩක් නැහැ. ওই චරිත ලක්ෂණේ දැකලා තියෙන්න ඕනේ. මොකද්ද මේ කරන්නේ අපි කියන්නේ? යමක් යමක් නිසා රාගය හට ගන්නවද, ද්වේෂය හට ගන්නවද, මෝහය හට ගන්නවද? ඒ බඳු ක්‍රියාවකට මගේ ඇස කන දිවනාසය ශරීරයේ මන යොමු කරන්නේ නැහැ. මං ඒකයි මට තියෙන මාර්ගය. ඒකෙන්ම මට මිදීම තියනා නිවන තියෙන ඒ තුල මිසක්. ඕකෙන් අහක නිවන නැහැ. නිවන් දකින්න බෑ. හැබැයි හරිය අමාරුයි මෙච්චර කල් ගినాපු සසර ගినాපු ඇලීමයි ගැටීමයි මුලාවයි දුරු කරන්නේ. හැබැයි දුරු කරන තාකල් නිවන් දකින්නත් බෑ. මාර්ගයේ වැඩින්නෙත් නෑ. හැබැයි ප ဋ ාණ්ණන් ඉල්ල ගන්න පුළුවන්. රුපියල් ලක්ෂයක් දුන්න කෙනාට සකෘදාගාමී වෙනවා. 1000ක් දුන්න කෙනා සෝවාන් කියනවා. ඉතින් දස ලක්ෂයක් දුන කෙනා අනාගාමී කියනවා. මුළු ජීවිතේ තේසක් දුන කෙනා අරිහත් කියලා. ඔහොම දෙන්න පුළුවන් සහතික එහෙම. ඕවා වැඩක් ඇතිව නෙමෙයි. කාගෙන්වත් අහගෙන නිවන් දකිනවා එතර මෝඩකමක් නෙමෙයි. මම නිවන් දැකලාද කියලා කාගෙන්වත් අහන්නත් එපා. තමන් ධර්මයේ තුලින් තේරුම් අරගෙන තමාගේ වැඩේ කරගන්න අනුන්ට කියලා වැඩකුත් නැහැ. තමන් අනුන්ගෙන් අහගෙන වැඩකුත් නැහැ. එහෙම එකක් නෙමෙයි ආර්ය මාර්ගය කියන්නේ. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කියන එක තමා විසින් කරගන්න ඕන. රාගක්ෂය නිබ්බානං, ද්වේෂක්ෂය නිබ්බානං, මෝහක්ෂය නිබ්බානං. රාගක්ෂේ නිවනයි, ද්වේෂක්ෂේ නිවනයි, මෝහක්ෂේ නිවනයි. ඕක තියාගෙන නිවනක් නැහැ. එහෙනම් රාගක්ෂේ කරන්නම් රාගයේ අසාර දේවි අසාර දේවල් පිළිබඳව හටගන්න රාගය එසේ තේරුම් අරගෙන ඒ බඳු වන්නා වූ හිතවිලි ක්‍රියාවලන් මගෙන් අත්හැරී ගියා නම් සතර සතිපට්ඨානය වතන වැඩෙනවා. එනේන වින්දනයන් පිළිබඳව පස්සේ යන්න එනකොට මේ රාග වින්දනය පස්සේ නේද මේ මනස දුවන්නේ. අනේ වේදනානුපස්සනාවෙන් දැනගත්ත එක පිළිබඳ වේදනාව අසාරයි කියලා දැනගෙන. රාගික වේදනාව පස්සේ දිවුවොත් මට හටගන්නේ රාගය. දැවි දැවි ඒ වින්දරේ පස්සේ ඒ පස්සේ ගැටෙන්න දිවුවොත් මට හටගන්නේ ද්වේෂය. මුලාවටපත් වෙලා හිටන් මේ ලෝකේ ඇලි ගලි වාසය කළොත් මට හටගන්නේ මෝහය. එහෙනම් රාගයයි ද්වේෂයයි මෝහයයි හටගන්නේ වින්දරේ ස්වභාවය තේරුම් අරන්. එබඳු වේදනාවක් මට විඳින්න අත්දකින්න වෙලාවක මේක රාගික වේදනාවක් මේක ද්වේෂ සහගත වේදනාවක් මේක මෝහ සහගත වේදනාවක් කියලා දැනගෙන. ඒක අත්තරින් වැලී මිදියන තාක්කල් මට නිවනක් නැහැ කියලා තේරුම් අරන්. ඒකේ අසාරත්වය දැනගන තාකල් අත්හරින්නත් බෑ කියලා තේරුම් අරන්. ඒකෙත් එන ඉඳන් භාවනාව කරන අසාරත්වයේ තේරුම් අරගන්නවා. අරමුණ එන ඇහැකර දිවනාසයේ ශාරීරිය ආදී අරමුණු වෙනකොට ඒ අරමුණට තියෙන වින්දනය එනකොටම මේ අසාර වින්දනයක් නේද කියලා දැකලා. යලි යලි ආවර්ජනා කරනවා. ආවර්ජනා කිරීමෙන් ගන්නවා තීරණයක් අත්හැරීම නොයල්ම විදීම හැර මේක අල්ලා ගැනීම මට කරන්න දෙයක් නැහැ. අල්ලාගත්තොත් අනාතයි. අතහැරියොත් නාතයි. තේරුම් අරගෙන ඉඳලා අන්නේ ඉන්ද්‍රයන් පිළිබඳව ආසාවන් බලාපොරොත්තු ප්‍රත්‍යරයට වැඩි මිදී කියන එදාට වේදනාවන් වසනාව වැඩෙනවා. එක එක හිත තියාගෙන එක එක බලාපොරොත්තු හදාගෙන මට මෙහෙම හිතයි මෙහෙම කණ්ඩ හිතයි මෙහෙම බොල්ල හිතයි මෙහෙම තැනක ඉඳ හිතයි මෙහෙම ලස්සන ගේක ඉඳ ඕනේ. ඔය බලාපොරොත්තු ඕවා තමයි විඥාන කිව්වේ. මෙන්න මේ බලාපොරොත්තු හිස් දේවල් කියලා දැනගෙන අත්හැරී ගියනම් මට හිතන්න දෙයක් නැහැ. හිතලා අල්ලගන්න වටිනා දෙයක් ලෝකේ නැහැ කියලා. ඒ බඳු හිතවිලි ඔක්කොම අහක් කළා දානවා. ජීවත් වෙලා ඉන්න එකන් යමක් හිතිය යුතු හරියක් තියෙනවා නම් ඒ නිසා හිතන මිසක් ආසාවෙන් හිතන එකක් නෙමෙයි ඒක කියලා තේරුම් ගත්තාට හිතවිලි හිත හිතන එක ඉවර වෙන්නේ නැහැ හිතන්න තිබිච්ච ආසාව බලාපොරොත්තු ඉවරයි අන්නේ ධර්මයන් නම් චිත්තානුපස්සනාව වෙන්නවා මේ ලෝකේ මොනවා තිබුණත් මට අල්ලගන්න හරයක් ඇතිය ලෝකේ නෑ කියලා මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් පෙනපිළුවාගේ මේ කයත් පෙනපිළුවා කියලා දැනගෙන ඒවෙන් හිත අත්හැරී ගියා නම් ප්‍රමාණිකුලෝ ධම්මානුපස්සනාව වෙරලා එනවා නෑ කය කයෙන් අල්ලගත්තාම වේදනා හිත අත්තරනහම මේව වටිනා දේවල් නෙමෙයි මේ ලෝකේ තියෙන්නේ. හිත පිළිබඳේවත්, ගත පිළිබඳේවත්, ලෝකේ පිළිබඳ කොහේ තිබුණත් වටිනවයි කියලා ගන්න හරියක් තියෙන කියලා නිගමනය කරන්න එකක්වත් නෑ නේද කියයි තා. අර එකතැන ඉන්නකොට හිත හිතා ඉඳලා. ඊට අනුකූලව ලෝකෙ දිහා බලනකොට හිතපු දේට අනුව බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්න එතකොට ලෝකෙ මොනවා තිබුණත් බලාපොරොත්තු අත්හැරනවා. තන් ධර්මයන් පිළිබඳ බලාපොරොත්තු අත්හැරනහම ලෝකෙ පිළිබඳ බලාපොරොත්තු අත්හැරනා. ලෝකෙ පිළිබඳ බලාපොරොත්තු තියෙනකන් ලෝකෙ පැවැත්ම හැදෙනවා. බලාපොරොත්තු අත්හැරපුවම අත්හැරින වෙලෙ මිදී ගියා. ලෝකේ පැවැත්ම නිරෝධ වුණා. නැවත ඔහු ලෝකය හා සම්බන්ධ නැහැ. තියෙන කය තියෙනකම් මැරෙනකම් ඉන්නවා. ඉන් එහාට කය හදන්න විදිහක් නැහැ. හිත හදන්න විදිහක් නැහැ. හිතයි ගතයි ලෝකයයි ඔක්කොම එකතිය සම්බන්ධ වුණා. දුකෙන් නිදහස් වුණා. ගමන ඉවරයි. මෙන්න නිවන් මාර්ගය. හතර අතිපට්ඨාන. ඉතින් ওই ටිකෙන් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. හිතන්න පුරුදු වෙන්නේ නැතුව නම් මේ කරන්න බෑ. ඉගෙනගෙන හරියන්නේ නැහැ. හිතන්න පුරුදු වෙන්න ඕනේ. අද පුරුදු වෙලා තියෙන ඉගෙන ගන්න. සතර සතිපට්ඨානේ සතිපට්ඨාන සූත්‍රයේ කටපාඩම් කරන්නයි දඟලන්නේ. ওই සූත්‍රයේ කටපාඩම් කරන්න නෙමෙයි තියෙන්නේ ඒ තුලින් දැනුවත් වෙන්නේ. ඒ සූත්‍රයේ කටපාඩම් කරගත්තාම ආයශරය ඕක අල්ලගෙන ගායනවා ඉතින් ලස්සනට. ඉතින් ආයි මොකද වෙන්නේ? ආයි කාය වේදනා චිත්ත ධම්ම පස්සේම යනවා. සූත්‍රයේ ඒකේ කායය. ඒකේ ආස්වාදයේ වින්දනේ. ඒක මට පාඩම් තියෙනවා මට මෙහෙම තියෙනවා කියලා බලාපොරොත්තු ඇති අය ඉන්නවා ඒ පිළිබඳ හිත. ඒක වටිනවා කියලා හිතේ ගබාම ඒක ධර්ම. හතර සතිපට්ඨානින් අහකෙච්ච ලෝක ධර්මයේ ආහිත බෙහෙත්තා. නැහ සූත්‍රේවත් උස්සන්න එපා කියලා බුදුරන් වහන්සේ දේශනා කළේ මහන්නේ මේ ධර්මයේ උරුවට උපමා කරනවා ඊතර වෙන විසක් අල්ලා ගන්න නෙමෙයි කියලා පෙන්වුවේ ඒකයි. මේ ඔය ටික හරියට තේරුම් ගත්තා නම් හතර සතිපට්ඨානේ තේරුම් ගත්තා වෙනවා. දැන් මේ තවත් එකක් තියෙනවා. දැන් ඔය අදත් හදාගෙන තියෙන ගැටලු මේවා. අර සිද්ධාත් කුමාරයා කුඩා කාලේ කුඹරට ගිය වෙලාවේදී ගේ තියාගෙන ඉන්නකොට දඹරුක් සෙවණේදී ආනාපාන සතියෙන් ප්‍රථම ධානයට සමවැදිලා හිටියා කියන කතාවක්. දඹරුක් සෙවණේ ප්‍රථම ධානයේ හිටියා කියන කතාව නම් පෙළ දහමේ තියෙනවා. ආනාපාන සතිය වලක් මේ ප්‍රථම ධානයේ හිටියා කියන එක පස්සේ ලියාගත්ත පොත්වල තියෙනවා. අටුවා පොත්වලින් පස් අටුවා වලට පස්සේ ලියාගත්ත පොත්වල තමයි ආනාපාන සතිය වඩලා ප්‍රථම ධ්‍යාන සමවැදුණ කියලා ලියා තියෙනවා. පෙළදහම් පොත්වල තියෙන්නේ දඹරු සෙවණේ ප්‍රථම ධ්‍යානයෙන් හිටියා කියලා. ආනාපාන කතාව ඒ මූලික පෙළදහම් පොත්වල නැහැ. පස්සේ විග්‍රහ කරන්න ගිහින් තමයි ලියා තියෙන්නේ දඹරු සෙවණේ ආනාපාන සතිය වඩලා ප්‍රථම ධ්‍යානයටපත් වුණා කියලා. ප්‍රථම ධ්‍යානයටපත් වෙන්න නම් ඒ කෙනෙකුට ඕන කරන කරුණු ටිකක් තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුකුච්ච, විදිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ දුරු වෙන්න ඕනේ. මේ ලෝකේ යම්කිසි ආකාර කාම ආස්වාදයන්ගේ බැඳීමක් හැඳීමක් තියෙනවා නම් ඒතරින් හිත නිදහස් වෙන්න ඕනේ. ඒ පුංචි කුමාරයෙකුට ඕකෙන් නිදහස් වෙන්න දෙන්නේ නැහැ. අර කිරිමව්ව. අරයට හොල්ලනවා, මෙහාට හොල්ලනවා, අරගෙන ඉබිනවා. හොරතල් කරනවා උඩ විසි කරනවා රටේ ඇති විදිහ ළමයාට එක එක කෑලි දෙනවා. දැන් මේ සිද්ධාත් කුමාරයා කියන්නේ පොඩි කෙනෙක් නෙමෙයි බිම තියෙන කෙනෙක් නෙමෙයි අතින් අතට අරගෙන හොරතල් කර කර ඉව ඉඹ මේ ඉතින් ලස්සන කුමාරයානේ පොඩි දරුවානේ. ඒ මෙයා කර කර ඉන්නකොට නිදහස් වෙන්න වෙලාවක් නෑ. හැබැයි ඉතින් ওই වෙලාව මොකද කරන්නේ? දබරුක් තෙමන ඉන්නකොට දැන් මංගල හීහෑම පතරන් නගුලින් හරක් හරසලා හොඳ ලස්සන විදිහට සුන්දර ප්‍රදේශයක් හදලා රජුරුවොත් බහැලා මේ මංගල හිරිහැම කරන වෙලාවේදී හරි අලංකාරයි. මේ රාජ කුමාරයා ගැන මතක නැති වුණා හිටපු කිරිමවුරුන්ට අරග බලන්න කියලා. ඔක්කොම එක ලයිපැති බලා ඉන්නකොට දැක නිදහස් වෙලාව. කවුරුවත් ඇඟිලි ගහන්න නැති නිදහස් වෙලාවේ තිබෙත නිදගතතර පස්සේ අල්ලන්න මුකුත් බලාපොරොත්තු නැහැ. එහෙනම් පුරුදු වෙච්ච ඒතම ගත කරන්නේ. අත්හැරලා නිදහසේ ඉන්න මානසිකත්වයේ ගොඩනැගෙනකොට උන්වහන්සේ ප්‍රථම ධානය නිකම්ම එනවා. අත්හැරීමෙන් ලබන ප්‍රථම ධානයට උන්වහන්සේපත් වුණේ කොහොමද? උන්වහන්සේ ඒ ටික තමයි. අත්හැරීමෙන් නොවැල්මෙන් මිදීමෙන් නිදහස් වෙනවා කියනාව මානසිකත්වයේ ලෝතර බුද්ධත්වයට තේමාව කරගත්තේ ඔන්න ඔය දඹරුක් සෙවණේදී සිද්ධ වෙච්ච සිද්ධිය. ඒකයි මාර්ගය. අරක මේක බලලා නෙමෙයි. අල්ලා ඉන්නේම අත්හැරපු දාට නිදහස්. ඇසුරෙන් වෙන් වෙච්ච දාට නිදහස්. මෙන්න මේ මානසිකත්වයේ එදා දඹරුක් සෙවණේ මම ලැබුවා නේද කියලා. අන්න ඒක තේමා කිරීම තමයි බුද්ධත්වයට ධානීට මාර්ගය පාදා ගන්න. එතන පටන්ගෙන උන්වහන්සේ දැක්ක යමක් අල්ලාගත්තොත් එතන ගැටුමක්. යමකින් නිදහස් වුණොත් එතන ගැටුමක් නැහැ. යමක් අල්ලාගත්තොත් එතන බැඳීමක් කාම ඡන්දයක්. යමක් අත්තරිය කාම ඡන්දේ නැහැ. යමක් අල්ලාගෙන මේ මතේ ගැටුණොත් එතන ව්‍යාපාදයක්. අල්ලාගත්තේ නැත්නම් ගැටීමක් නැහැ ව්‍යාපාදයක්. යම් කිසි තැනකට බැඳිලා හැඳිලා ඉන්නවා යමක් අල්ලාගත්තේ. යමක් අල්ලාගත්තේ නැත්නම්